කරපු කියලා කිව්වා අන්න වැඩේ හරි. පුතා අන්න කරන වැඩේ. ඒ මොකද ආන්න හුඟා ගන්න පාරේ සුද්ධෝදන උඩට ඇඳුමක් දාගන්න තරම්වත් කල්පනාවක් ඇවිල්ලා තිබිලා නැහැ. උඩුකය නිරුවත් දෝල තියෙන පාරට කියන රජු කෙනෙක් හොඳ නැහැ කියලා රාජාංගනේ දුවන එක කරන්න දෙයක් නැහැ. තුන කියලා අහුව මොකක්ද මේ කරන නිග්‍රහය කියලා බුදුහාමෝ ඇයි වහරද කියලා. මේ අපි වංශේ පවත්නවා කියනවා. අපි මේ සූර්ය රාජ පරම්පරාවෙන් ඉන්න වංශයක් තියෙන්නේ අපේ වංශේ කොහෙද මේ හුඟා කාලා තියෙන්නේ කියලා. දැන් මේ තාත්තා පුතාට බයින්නේ. ඒ හරවචනන් කිව්වා නෑ නෑ මහරජා අපි මේ භූමිය ආර්ය වංශේ පවත්වනවා. ආර්ය වංශ ක්‍රමයෙන් තමයි පාත්‍රණ පින්නපාත යන්නේ. ඊට පස්සේ තමයි රජුණ කල්පනා වුණේ අනේ මම රජු වුණාට ඇත්තටම එතකොට ඒ රජුණන්ට ආර්ය විවාහයේ තේරිලා උඩුකය නිර්වත් වෙන්නදී හොවන්නුනා. සුවන් වුණාට පස්සේ තමයි කිව්වේ නෑ හිත ඉඳලා දාහන්න වරින්ද හිටියේ කියලා. ඊට පස්සේ සරුවච්චන්ගේ රජකෙදර දාන්න වැඩියා. අන්නුගේ විශාල අර හඳට ගිය රොකට් එක ආපහු එනකොට ඩොක්කාලා දැගෙන වැටුණොත් සීසීකට යනවා. අන්නේ වැඩේදි මේ ඥාතත් චර්යාවේදී සරුවච්චන්සේ කරපු වැඩේ නිසා විග්‍රහ කරන ඇත්තු විචාර කළ දෙතුන සරුවච්චන්සේ ඉස්සල්ලාම මේ ඥාතින්ගේ මානෙ බෙදීම සඳහා ඉර්ධි ප්‍රත්‍යාවේ පාන සිද්ධ වුණා කියලා. ඒ තරමටම බාර ගන්න කැමති නෑ මේ ගස්කල් නඩපු එක මේ අලුගසාලාම දැන් මොන බුදු වෙලාවේ. මේ අපිත් එක්ක හිටපු මිනිස්සුන් කවදාකවත් බුදු වෙන්න විදියක් නෑ කියලා. යේසුස් වහන්සේගේ කියමන් වල තියෙන්නේ සාන්තුරේ කවදාකවත්ම ගමේක බබලන්නේ නැහැ කියලා. පිටවෙනුවට ගියාට පස්සේ තමයි සැලකිල්ල හම්බෙන්නේ. ඒක මොකද හේතුව අපේ මිනිස්සු ලේසියෙන් පිළිගන්න ලෑස්ති නෑ ආකල්ප වෙනසක්. ඒ නිසා මේ මිනිස්සුන්ට වෙන ක්‍රමයක් නෑ. ඒගොල්ලෝ දන්නේ එකම ආකල්පයයි රාග රක්ත ආකල්ප, ද්වේෂයෙන් පීඩිත ආකල්ප, මෝහයෙන් බැඳිච්ච ආකල්ප දෙන හේතු ඒකට කඹර කඹර ඉන්න එකයි කරන්නේ. මොකටද ඒගොල්ලන්ට ගිය කෙනා බොජ්ජංග ධර්ම වඩලා උපේක්ෂා ධර්ම ඇති කෙනාට මේකේ තුල තමයි හැදී වැඩි ආපු හැටිත් මේ මිනිස්සු මේ මේ ආකාරයේ හැසිරෙන්නේ ඇයි කියලාත් හොඳට තේරෙනවා. මේ බොජ්ජංග වශයෙන් උපේක්ෂා වෙච්ච එක දන්න මේ සේරම ප්‍රඥප්ති විතරයි. මේ සේරම සංඥා විතරයි මේ ප්‍රകൃතිය කියලා දෙයක් තියෙනවා. ඒ නිසා මේ ගිය කෙනාට මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රඥප්ති ශක්තිය සහ පරමාර්ථ ශක්තිය. සත්පුරුතර සාමාන්‍ය ලෝකේ ඉන්න කෙනාට එකයි ප්‍රඥප්තිය පමණයි. ඒ නිසා ගිය කෙනාට පුළුවන් දෙකටම හැඩ ගහන්න මේ පැත්තට දෙකක් නැහැ. ඒක නිසා නැවතාවට බස් ප්‍රඥප්ති ලෝකේ සාමීජ ප්‍රතිපන්නව අප සමපන්නකව අරණ ප්‍රතිපදාවෙන් ගතකරන තුමාකාර ඥාන ශක්තිය අවශ්‍යයි. අන්න ඒක තමයි මේ උපේක්ෂාවේ තියෙන උත්කෘෂ්ඨම හරිය. අපිට කියනවා අධිගම අපිච්චතාවය කියලා. මොන තරම් උත්කෘෂ්ඨ ධර්මයක් Taman තුල සාක්ෂාත් කරලා තිබුණා කවදාකවත් අර සාමාන්‍ය කෙනාට ඒක ඇඟෙන්න වැඩ කරන්නේ. එහෙම නැත්නම් ඇඟෙන්න කියලා කියන්නේ කඳහැර පාණ්ඩ. කියා පාණ්ඩ වැඩ කරන්නේ. හැබැයි කවදාකවත් ඒ Taman එක ගැටෙන පුද්ගලයා සුමුදට යොමු කිරීමට යොමු කරනවා කියන්නේ පරමාර්ථය අමතක කරන්නෙත් නෑ. අන්න ඒ සඳහා ඇති උපේක්ෂාව තමයි මේ උපේක්ෂාවේ තියෙන ඉස්සස්ම කොටස. රහඳර ගියවකට එක යන්න හදාගන්න එක බොහොම අමාරුයි. අපි හිතන්නේ නමුත් ඉතාම අවශ්‍ය දේ තමයි ඒ සාක්ෂාත් කරලා නැත්නම් නැවත Taman හිතපු පරිසරයට ඇවිල්ලා මේ ඒ ඥාතියින් එක එකට වැඩ කරන එක. අන්තික ලෝකත්ත්‍චර්යාව. ලෝකයක් එක්ක නැවත කටයුතු කරන එක. මේ සාරවත්ඥාන්සේ මේ අවුරුදු 45 පන්සාරිස් වසරේ නියම බලනකොට පුදුමාකාර ආශ්චර්යවත් සිද්ධි සිද්ධ වෙලා සම්පූර්ණ නික්ලේශී මනසක් සහිතව කිසිම කෙලෙස් දුරු කිරීමේ පරමාර්ථයක්වත් නැති. පුද්ගලෝ රාශියක් එක කටයුතු කරලා ඒ ගැටුම තුලින් එයාට හැකි සංඥාවක් ඇති කරලා දීලා තියෙනවා. උඹලට ඔක්කොටම මං වගේ වෙන්න පුළුවන්. හැබැයි උඹලට ගහන එකත් මට තේරෙනවා. හැබැයි මම කවදාකවත් ඒක පිළිබඳව වෛරයක්වත් තරහක්වත් ඇති කරන්නේ නැහැ. එනිසා මා සාධාරණ ප්‍රකාශයක් පිළිපෙළමට පේන තියෙන හැබැයි සඳහන් කරනවා මම කවදාකවත් ලෝකයක ගැටෙන්නේ නැහැ වුණත් ලෝකේ මගෙත් එක ගැටීම කවදාකවත් නතර වෙන්නේ නැහැ කියලා. හරීම ලෝක සාකල්ප සංකල්ප තුල තාමත්ම මාරුදයක්. පු탁ඥය කියලා කියන්නේ ඒ බුද්ධලයට රහතන් වහන්සේ වුණත් කෙලෙස් දකින්න පුළුවන්. මොකද යා දකින්නේ කෙලෙස් සහිත කණ්ණාඩි කුට්ටමි. ඒ රහතන් වහන්සේ කියලවල නෑ නෑ මයි ලං කෙලෙස් නෑ කියන ගත්තොත් එතන අවුල තියෙයි. ඉතින් ඒක කවදාකවත් රහතන් වහන්සේ කියලා තියෙන අපරෙක්කදා කියන්නේ ඒව ඉෂ්ට කරගන්න යන්නේ පු탁ඥය කියන දේවල් වලට උත්තර බඳින්න යන්නේ. නැහැ. කවදාකවත් වාදයට පෙළඹෙන්නේ නැහැ. අන්න එතනක් තියෙන උපේක්ෂාවක්. ඒක පේන්නම බය අඩුකමක් විදියට. ඒක පේන්නම නෝන්ජල්කමක් විදියට. ඒක පේන්න මෝඩකමක් විදියට. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ උපේක්ෂාව හොඳට දියුණු කරගෙන යනකොට අර ඉස්සෙල්ල බලාපොරොත්තු වෙන සුද්ධ පවිත්‍ර පිවිතුරු निराකූල ගති වෙනුවට ඒ ආකූල මිනිසුන් සහිතව निराකූල වූ තමන් ආකූල කෙනෙක් වගේ හිතෙන්නේ කොහොමද කියන එකට හොඳට හිතියදලා තියෙනවා. ඒක උපමාවක් පෙන්වනවා. ශරුවචන් වහන්සේගේ දේවල් ආශ්‍රය කළ වෙන්නදී ආචාර්යවරු තමන් දෙමව්පිය වුණාට පස්සේ ඒ දූ දරුවෝ තමන්ගේ කෙලිහෙල්ලම් කරන වයසේදී සෙල්ලම් බත්තු වෙනකොට සෙල්ලම් ගෙවල් හදනකොට අම්මලා තාත්තලාත් ඒ සෙල්ලම් ගෙවල් වලට ඇවිල්ලා බබාලගේ භාෂාවෙන් කතා කරලා බබාලා නලවන ක්‍රමය. ඒ අම්මලා තාත්තලා ගිහිල්ලා ඔය බඩ කරන්න එපා බබාලා මොනවද ඔය වැලිය වලට බත් කියන්නේ මොනවද ඔය පොල් කටු වලට වලන් කියන්නේ කියලා කිව්වොත් අර පුම්බර සමා ළමා ලෝකේ හේරම කඩාන වැටේ. ඒකට ගිහිල්ලා නෑ නෑ ඒ ගෙදර තමනුත් වාඩි වෙලා බබාලාගේ සෙල්ලමේ හැදීලා බබාලා නලවන්න නම් ඒ බබාලා කතා කරන භාෂාව භාෂාවෙන් කතා කරන නිසා සාරවත්ඥාන්සේගේ මුළු ත්‍රිපිටකයේම බබාලා භාෂාවක් කියලා සමහරු කියනවා. මුළු ත්‍රිපිටකයේම තියෙන නිදර්ශන වගේක් විතරයි. සත්‍ය එක වචනයකවත් නැහැ. ඒක සාක්ෂාත් කළ යුක්තා. ඒ නිසා අපි ත්‍රිපිටකයට ගරුණු කරන්නේ නෙවෙයි මේ කතා කරන්නේ. මේ සාරවත්ඥාන්සේ දන්නා භාෂාවකින් දන්නා ව්‍යවහාර ක්‍රමයකට ඒ නොතේරෙන එනද අනාලම්බිත වූ වචනිකයන් ගන්න බැරි නිවන හංගලා කියලා දීලා තියෙනවා. ඒක කවදාකවත් ඒ නිසා ඔය ව්‍යාකරණ සුද්ධ කරන්නේ නැත්තඳ එහෙම නැත්තම් ඔය භාෂා විචාර දෙන්න කවදාකවත් අහුවේ. ඒක ඇත්තටම උපේක්ෂා කියන එකේ අර ආපහු එන ගමනේ රොකට් එක ආපහු එන ගමනේදී හැසිරෙන හැසිරීම වගේ එක දන්නේ නැතුව පොත් කියුවට තර්ක කරාට ගුරුතුමෝගේ සත්‍ය තිබුණාට පොතේ තිබුණාට කවදාකවත් ඒක හැන්ද හොද්ද හැදි ගියාට හැන්දට රස දැනෙන්නේ නැතුව වගේ කවදාකවත් වැටෙන්නේ නැහැ. නමුත් එහෙම පොත් නොදැනගත්තත් ව්‍යාකරණ නොදැනගත්තත් මේ අපන්නක ප්‍රතිපදාව, සාමීච ප්‍රතිපදාව, එහෙම නැත්නම් කියන මේ අරණ ප්‍රතිපදාව හොඳට දන්න කෙනාට ඒ බුදුහාඳුරේ හම්බුනේ නැතුණාට ධර්මීය කටපාඩම් නොකරුවාට සංවේදනයක් වෙනවා. උන්ට ගිහිල්ලා ආපු කෙනෙක් කතා කරන භාෂාවෙන් තේරෙනවා, හැසිරීමෙන් තේරෙනවා, සෑම දෙයකින්ම පේනවා ඒ නිසා අර මුලින්ම ප්‍රශ්නේ නැවතත් මතුවෙන ධර්මයේ හැබෑරීම සඳහා මේ සම්‍යක් දෘෂ්ටිය එහෙම නැත්නම් මේ උපේක්ෂාව මූලික සුදුසුකමක් වශයෙන් තිබිය යුතුද නැත්නම් ධර්මයේ හදාගෙන වැඩ කරගෙන යනකොට මේ සම්‍යක් දෘෂ්ටිය හෝ නැත්නම් මේකෙන උපේක්ෂාව ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන එකක්ද කියලා මේක 150ට 50ට වොත්ත ප්‍රශ්නයක්. සමහරවිට අන්‍යගමික වෙ ඉඳලා කියන්නේ පොතපත් දැනුමක් මොනක්වත් නැතුව මේ ਸਰවඥන්සේ දකින්නකොටම තේරෙනවා මොනවාංශික විශේෂයක් තියෙනවා. පාර ගිය කෙනා සම්පූර්ණ ගමන ඉවර කරගෙන යනාගේ ගමන වෙනස්. අනිත් අපි තේරුම් අරගන්න අත්‍යන්ත කාරණේ වෙන තමන් කොච්චරක් දුර ගමන ගිහිලාද කියලාද කියන එක තමයි. ඒකට පෙළඹිලා වටන තේම උදාහසක් අදහසක් නැති කෙනාට බුදුරජාණන් වහන්සේට අවුරුදු 45ම ගත කරත් කිසිම ගුණ විශේෂයක් දක්වන්න හම්බ වෙන්නේ නැහැ. මොකද දකින්නේම ඒ කාම ආශාව තුළින්. නමුත් යම් ප්‍රමාණයකට Taman තුළ කාම ආශාව තිබුණා දුහාඳුරෝ නික්ලේශී බුදුජානනාංශයේ අරහන් කියන ගුණය ඇතුව කටයුතු කරනවා නම් ඒ ගුණයට යෙදিলা ගුණය මෙනෙහි කරන කරන වාරයක් පාස අර බුදු ගුණ Taman ටික ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ උපේක්ෂාවේදී පුදුමාකාර විදියට අර කලින් පටන් අරගත්ත සතිය ධම්මවිචය විරිය පස්පීටි පස්සද්ධි සමාධි කියන ධර්මවල නැවත නැවතත් පන්විරේ තිබීමක් නැවත නැවතත් පරිප්පු වෙදමිලක් සිද්ධ සිද්ධ වෙන්න පටන් ගන්න. මේක ඉතාමත්ම හිමීට සිද්ධ වෙනවා. කවදාකවත් ඒ ප්‍රායෝගික පරීක්ෂණ නැතුව මේක සාතික වෙන්නේ නැහැ. මේකට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන් ওই මහා නාම රජතුමා ඇත්තටම සර්වඥාන්සලපත් වෙන තිබුණු මේ ශාක්‍ය රාජ්‍යයටපත් උනේ. නමුත් උඟක් ශාසනයට උදව් කරලා සකදාගාමි මට්ටමකින් තමයි රාජ්‍ය මෙහෙයීම කළේ. නමුත් දවස පුරාම රාජ සභාවේ දවස පුරාම මේ නඩු දවස පුරාම මේ මර දඬුවම් තීන්දුව කරන්න තියෙනවා අපරාධකාරයන් තීන්දුව කරන්න තියෙනවා මිනිස්සුන්ට තෑගි සම් සම්මාන දෙන්න තියෙන මේ කටයුතු කරනකොට දවසක් කල්පනා වෙලා තියෙනවා අනේ මම මේ වාගේ ප්‍රාවේග ජනකව චිත්තක්ෂණයක ඉන්නකොට මැරුණොත් ඒ මගේ ගතිය මොන වෙයිද කියලා. ඒ කියන්නේ ඒ ඒ ඒ චිත්තක්ෂණයේ කල්පනා කරන චිත්තක්ෂණයේ තිබිච්ච මේ ආවේග ශක්තිය නිසා තමයි සෝවාන් උතුමෙක් බව අනා සකදාගාමී උතුමෙක් බව තමන්ට හැකියාවක් පහළ වෙලා තියෙනවා. ඒක ඉතින් අපිට වැඩි වාසනාවන්තයි මොකද හේතුව සරුවඥාන්තු වැඩ ඉන්න කාලේ පිටින් හුඳාව හොඳ විවේක වෙච්චලාක සරුවඥාන්තු ඉදිරියටපත් වෙලා මතක් කළ තියෙනවා ස්වාමීන් වහන්සේ දවස පුරාම අපි ගත කරන්නේ මෙන්න වගේ රාජ්‍ය විචාරීමේ කටයුත්තක්. ඒකට හේතුව මොකද අනුරුද්ධ කුමාරයන් යන්න තිබුණ රාජ්‍ය අනුරුද්ධ කුමාරයෝ කිව්වා මම බුදුහාමුදුරුත් එක්ක පැවිදෙන උඹ රාජ්‍ය කරපන් කියලා. ඒ නිසා ඒකත් වගකීමකට පැවරුණ ඒක ඊටාම ගෞරවයෙන් කළා. ඒ නිසා සාංශමගේ කලබල සක්කමුක්ක වෙලාවක හිම අපේ ජීවිතේ හමාරන මොකද වෙන්නේ? දුර්ජානනාංශයට තේන මේ මිනිස්යාට අවශ්‍ය තාලෙට රජ වුණාම ඇත්තටම ඔයගොල්ලන්ට වැඩි හරිම අවාසනාවන්තයි රජකම. ඒ කියන්නේ මොනම තාලින්වත් බේරුමක් නැහැ. කොහොම දිනෙක නින්දේ මම වෙන්නේ රජ වුණොත් ඒ. ඒ තත්ත්වයට තිබි මේ තියෙන වෙලාවට මේ වික්ෂිප්ත මනසින් කතා කරන බව දැනගෙන සරුවචනාංශ කියන්නේ නැතුව තවුන් දෙපා ගිහිත මේ විදිහට නිවන් මේ සංයෝජන ධර්ම තුනක් දුරු කරලා තියෙන දෙකක් දුරු කරලා කියන්නේ නැතුව අහන මම මහරජුගෙන් ප්‍රශ්නයක් අහන ඒ මහරජුගෙන් කැමැති තාලට උත්තර දෙන්නේ කියලා. ඉතින් ඒක සාමාන්‍ය සරුවචනාංශගේ සාකච්ඡා ක්‍රමයේ පිටේ කියනවා මේ නැටි කලයකට ගිතෙල් පුරවලා කඩබිම්මක් බැඳලා මේ නැටි කලේ දැම්මොත් විශාල වතුර ජලාශයකට සමහර විටක මැටි බර වැඩි නම් ඕක වතුර අඩියට යයි. ගිතෙල් වල සහැල්ලු ගතිය තියෙනවා නම් පාවි. සම වතුරම බර වුණොත් වතුරේ මේ මැද තියෙයි කියලා. අන්න එහෙම තියෙන කෙනෙකුට කවුරු හරි ගිහිල්ලා මැටි කලයට හයියෙන් පොල්ලකින් ගැහුවොත් මොකද වෙන්නේ කියලා. කජා සාරවත්චනගේ ප්‍රශ්න. මේ රජුගොත් තුන කල්පනාකාරී නිසා සාරවත්හන්සිමා කියන ස්වාමීන් වහන්සේ මැටි කැලි ටික පොළොවට ගිතෙල් ටික උඩට පාවේ. ඒක සාරවත්හන්සිමා භාවිත මනසක් ඇති කෙනාගේ කයිමදී මරණයන් මැත්තේ රූප කොටස් ටික පොළොවට අර වගේ එකතු වෙනවා හිත කවදාකවත් පල්ලහැට එන්නේ. ඒක උඩටම තමයි යන්නේ. ඒ නිසා අපි කොච්චර ධර්ම අවබෝධ කරගෙන තිබුණත් අපි ඇසුරු කරන පරිසරය උගා කම්පන චංචල වැඩි නා. ඒ පුදුල ඉන්නේ නිතරම කාමයට නතු වෙලා, ද්වේෂයෙන් ගැටිලා, හැලැප්පිලා නම් අපිට ඒ